තෙරුවන් සරණයි. මහා නිදාන සූත්‍රය. දීඝනිකායේ දෙවැනි කාණ්ඩයේ 92 වෙනි පිටේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 8 වෙනි ග්‍රන්ථය. මහා නිදාන සූත්‍රයේ තියෙන වැදගත්ම කාරණාවක් තමයි අපි මේ පැහැදිලි කරන්න හදන්නේ. මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මේ මෞකුසේ විඥානය බැස ගන්නවා කියන කාරණාව. මේ ගොඩක් අයට මෙන්න මෙතන මේ ධර්මයේ තුල මේ පොත්පත් වලින් ධර්මයේ බලන්න පොතින්ම ධර්මයේ දකින්න ගියෑම තුල ප්‍රායෝගික නොවීම තුල සිරවුණු තැනක් තමයි මේ විඥානයේ මෞකුසේ බැස ගන්නවා කියන කාරණේ. මෙතන අපි ප්‍රායෝගිකව දකින්න ඕනි. අපි මීට කලින් දේශනාවකදී ඔබට අසන්න ලැබෙන්නේ නැති පැහැදිලි කරා මේ පුංචි දරුවා මව කුසේ දැන් තියෙන විද්‍යුත් උපකරණ වලින් ස්කෑන් කරාම අර දරුවෙක් අර මව්පිය එක්වීම තුළ සුක්‍රාණු ඩිම්බ සංසේචනය තුළ යුක්තාණුව සකස් වීමේ සිට ගර්භාෂය තුළ වැඩෙන මේ සෛල විභේදනය ඒ සෛල විභේදනය තුළ එතන කොහොමද මේ අපි කිව්ව ෆ්‍රීකවන්ස් වෙනවා කියලා අපි කිව්වා මේ කතාව වෙනස්ම පැතිකඩක් ඔස්සේ නූතන උපමා අරගෙන මෙතනදී මේ සෛල විභේදනයේ වෙන විට මේ මේ දැනෙන ස්වභාව ඒ ඒ ස්වභාවයේ ඒ යුක්තාණුවේ සෛල වර්ධනය වන ඒ අපි ගත්තොත් ඒ කලල අවස්ථාවේ කුඩා දරුවගෙත් දැනෙන ස්වභාවයක් සිද්ධ වෙනවා. ඒක නෑ කියන්න බෑ. අන්නේ දැනෙන ස්වභාවය විඥානය කියන්නේ දැනීමයි. ඒ දැනෙන ස්වභාවය විඥානය කියන්නේ. දැන් මෙතනදී අපි ගත්තොත් මෙන්න මෙහෙම උපමාවක්. ඒරියල් එකකින් අපි මෙතනම තියෙන අංශු සකස් කරගෙන තමයි ඒරියල් එකේ අපි මේ සිරස දෙරණ හිරු දකින්නේ. මෙතනම තියෙන අංශු සකස් කරගෙනයි එතකොට අපි මේ ඒරියල් එකෙන් එතනම අංශු සකස් වෙනවා අර ෆ්‍රීකවන්ස් එකේ ස්වභාවය සංඛ්‍යාතේ ඒ අනුව තමයි අපේ තරංග ආයාමය අනුව අපි කියන ෆ්‍රීකවන්ස් කරනවා කියලා. ඒ අපි කිව්ව sannivedanaya කියලා. අපි කිව්වා මේ කතා කරන දේශනේ පවා අහගෙන ඉන්න කෙනෙක්ට ඒ කෙනාගේ ත්‍රිඥාන ස්වභාවය තුළ මේ පැහැදිලි කරන කාරණාව මෙනෙහි කිරීම තුළ ෆ්‍රීකවන්ස් වීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම ස්වභාවය අපි කො ශුන්්‍යතාවයේ ඒ විදිහටම ෆ්‍රීකවන්ස් වෙනවා කියලා. අපි කො මේ විඥානේ බාහිර තියෙනවා කියලා ගත්ත දැනීම දිය වීගෙන යනවා කියලා. අන්නේ ඒ තුල චන්දරාගය දුර වෙනවා කියලා. ඒ තුලයි මේ මේ ආසවක් මේ අපි දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. ඒ අරහා ආශ්‍රව කෙලෙසේවි කියන ස්වභාවය 180 වෙනවා, ඥානෙට 80 වෙනවා. ඒ ආසවක්ඛ්‍ය ඥානෙ අවදි වෙනවා. ඒ ඒ ආසවක්ඛ්‍ය ඥානෙටයි 80 වෙන්නේ. මේ බාහිර ලෝකයේ මිදුණු ස්වභාවය සෝතාපන්න ඵල අවස්ථාවත් Tamanටම සාන්දිටික වන බව අපි එතනදී පැහැදිලි කරා. අපි ඒ සෝතාපන්න මාර්ගය තුල ප්‍රතිපදාව පැහැදිලි කරනකොටත් ඒ ගැන පැහැදිලි කරා. අපි ඒ වගේම අනාගාමි භූමියේදීත් බාහිර වගේම සිතත් සිත දෙයක් නැති බව බාහිර දෙයක් නැති බව ඒක ඒ ඒ බාහිර කියලා ගත්ත තැන මිදෙන ස්වභාවයත් ඒ වගේම සිතින් මිදෙන ස්වභාවයත් අනාගාමි භූමියත් ඒ වගේම සාන්දිටිකරණ බව අපි පැහැදිලි කරා. දැන් මෙන්න මෙතනදී මෙන්න මේ දැනීමේ ස්වභාවය විඥානය කියන්නේ 아무තු මේ පොතක තියෙන දෙයක් නෙමෙයි. විඥානය කියන්නේ දැනෙන ස්වභාවයයි. එහෙනම් ඒක ප්‍රායෝගිකයි. එහෙනම් මේ අපි කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. එතකොට අපි දන්නවා මේ මෞකුස තුල ඒ කලල අවස්ථාවේ අපි ස්කෑන් කරනකොට ඒ කලලේ තුල අපිට අපිට අපිට ස්කෑන් මැෂින් යන්ත්‍ර ඔස්සේ දකින්න ලැබෙනවා ප්‍රායෝගිකවම ඒ දරුවා දඟලන ස්වභාවය ඒ දරුවගේ චලන ඒ ස්වභාව දැනෙන ගන්නවා. එතකොට දැනෙන ස්වභාවයක් ඒ මස් කැටි දරුවා, ලේ කැටි දරුවාගේ තියෙනවා. දැනෙන ස්වභාවයක්. අපි ඒ දරුවා කියලා ආත්ම සංඥාවකින් පනවනව නෙමෙයි. අපි භාෂාව භාවිතා කරනවා මේ පමණයි ඒක අන්තව දකින්න එපා. බොහොම පරිස්සමින් මේ දේ ගන්න. මේ කියන පණිවිඩය ඊටා වැදගත් සියුම් කාරණාවක් ඉස්මතු කරන්නේ. අපි ප්‍රත්‍යක්ෂ ධර්මයක් ඉස්සරහා කතා කරන්නේ. අපිට ප්‍රත්‍යක්ෂ ධර්මය අපි දේශනා කරන්නේ. එහෙමනම් අපි රැවටෙන තැන කොතනද කියලායි බලන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම වෙන්නේ එවැනි දෙයක්මයි. අර මෙතන ඉඳන් කෝල් අපි කතා කරන දේ තව කෙනෙක් ඒක අහන් ඉන්නකොට ඒ කෙනාගේ මෙනෙහි කිරීම තුළ ඒ කෙනාට ලෝකයක් නැති බව දැනෙනකොට අභ්‍යන්තර ශුන්‍ය ස්වභාවයේ අනිමිත්ත ශුන්‍යත අප්‍රණ චිත්ත විමුක්තිය අර ශුන්‍ය ස්වභාවයේ ෆ්‍රීකවන්ස් එනවා ලෝකයක් නැති බව දැනෙන්න ගන්නවා පැහැදිලි කරනකොටම බොහෝ අයට එහෙම දැනෙනවා බොහෝ අය අපිට ඒව පසුව පවසනවා අපි නිර්මලව මේ මේ අපිට අවංකවම කතා කරන්නේ හැම දෙයක්ම කිසිම දෙයක් මවලා හදලා නෙමෙයි. මේ මොහොතේ හැම දෙයක්ම එතන එතන සත්‍යම කතා කරන්නේ. සත්‍යය හෙලි කරන්න යෝනි. එහෙනම් අපි සත්‍ය කතා කරන්න ඕනි. අපිට මේ මහා නිදාන සූත්‍රය තුල පෙන්නන කාරණාව ඊටම වැදගත්. ඒ වගේම මෙතනදී අපි පූර්ව පැහැදිලි කිරීමක් කරනවා. ඒ තමයි දැන් ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලබ අං උච්චේ ಜಾති කියලා බුදුන් වහන්සේ ඇසේ උපතයි මහණෙනි උපත කියනකොට එතකොට ඇහෙන් දෙයක් බලලා ඇහෙන් බලලා මේක පොත මේසේ කියනකොට දෙයක් උපදිනවා. එතකොට එතන උපත ඇසේ උපතයි මහණෙනි උපත කියලා බුදුන් වහන්සේ ධර්මයේ තුල පෙන්නනවා. එයයි ජාත්‍යම සූත්‍රයේ පෙන්නන තැන. ජාත්‍යම සූත්‍රය තුල බුදුන් වහන්සේ උපත පෙන්වන්නේ මෞකුස තුල නෙමෙයි. ඇසේ උපතයි මහණෙනි. ඒකට හේතුවක් තියෙනවා. ආයතනවල උපතයි උපත. ඒ තමයි සැබෑම උපත. ඒ තමයි අපේ කෙලෙස්වල උපත. ඒ තමයි සංඛාරාවල ඒ සකස්මට අපේ මේ මේ මොහොතේ අපි රැවටුණු ඒ කර්මජ විඥානේ කර්ක අපිට වචන ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් මේ මොහොතේ අපිට මේ කර්ම රැස් වෙන්නේ, කෙලෙස් රැස් වෙන්නේ. අන්නේ කර්කජ කර්මජ විඥානේ සකස් වෙන්නේ. එතකොට මෙන්න මේ කියන ඇසේ උපත නිසයි. අන්න දැන් දකිනවා. එහෙනම් කෙලෙස් හට ගන්න තැනයි. එහෙනම් සංඛාරා එතනින් පනවන්නේ. අන්න එතනින් අවිද්‍යාව පත්‍ය සංඛාරා පනවන. හැබැයි අපි දන්නවා මේ පැහැදිලි කිරීම තුළ ඒ විඥානයේ සැකස්වන ආකාරය පැහැදිලි කොට වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ස්කන්ධා ස්කන්ධානම් පාති බව. එතකොට ස්කන්ධාවනම් පාති බව කියන වේදනා සංඥා සංකාර. එතකොට විඳීම් හැඳිනීම් දැන ගැනීම. එතකොට අපි වේදනා කියන්නේ අපි කිව්ව හැඩතලේ සාමාන්‍යයෙන් අපි ඇසේ උපත ගැන කතා කරන හැඩතලේ. එතකොට මේ හැඩතලේ තමයි සංඥාව හඳුනා ගැනීම. අපි කිව්වා ඒක දෙකම එකයි කියලා ඒක වෙන් කරන්න බැරි බව. වේදනාවක් නැති සංඥාවක් නැහැ කියලා. හැම ඔක්කොම ස්පර්ශේ පොත කියන එක හැදෙන තැන. ස්පර්ශ කියන්නේ පොතයි. එතකොට එතනින්මයි මේ ඔක්කොම එන්නේ. එතකොට ඒ ස්පර්ශයේ පොත පොතේ තියෙන තැනයි වේදනාව තියෙන්නේ. වේදනාව නිසායි පොත තියෙන. එතන ස්පර්ශය. මනෝවිඤ්ඤාණයේ කතාවයි මේ කියන්නේ. ඒ කියන්නේ ඇස කන දිව කය. අපි ගත්තොත් පංච ආයතනෙන් ద్వාර වලින් එන ඒ චක්කු ප්‍රාසාද ඒ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවහා විඥාන කාය විඥාන කියන මේ එන වර්ණ ශබ්ද ගන්ධ රස ඒ එතන එතන ශබ්දේ ශබ්දයක් විතරයි චක්කු විඥානේ දන්නේ නැහැ පොතක්ද මේසයක්ද කියලා ඇසට වර්ණයක් විතරයි එතකොට සෝත විඥානේ දන්නේත් නැහැ ශබ්දයක් විතරයි කනට එතකොට ජීවහා විඥානේ දන්නේත් නැහැ දිවට රසක් විතරයි එතකොට ගාහන විඥානේ දන්නේත් නැහැ නාසයට ගන්ධයක් විතරයි. කාය විඥානේ දන්නේ නැහැ. කායට පහසක් විතරයි උණුසුම, සීතල, තද ගතිය. පොට්ටබ්බ කාය විඥාන. එතකොට මෙන්න මේ වගේ මේ ආයතන හඳුනන්නේ නැහැ. නමුත් මනෝ විඥානයේ කතාවක් තියෙන වෙන මේ නිසයි. මේ ආයතන එකතු කරලා හදාගත්ත පොත පොත හඳුනන්නේ නැහැ. ඇස පොත හඳුනන්නේ නැහැ කන. පොත හඳුනන්නේ නැහැ ඇස කන දිව නාසය කියන මේ ආයතන. ඒ කියන්නේ චක්කු විඥාන සෝත විඥාන හඳුනන්නේ නැහැ. හැබැයි මේව එකතු කරලා හදාගත්ත අපි ඇස කියනකොට තින සංගති පස්සෝ කියනකොට අපි දකින්නේ පොතක්. අන්න එතකොට පොත ඇදිලා. එතකොට අපි මනෝ විඥාණයෙන් පොත හදාගෙන තියෙන්නේ. මනෝ විඥාණය කියන කතාවක් තියෙන්නේ මේ ආයතනවල එන ඒ ඒ සෙන්සස් වල ස්පාක් වෙන එක. ඒ කියන්නේ ආයතනවල ප්‍රසාද ටික එකට එකතු වෙලා වර්ණයි, ශබ්දයි එකට හදාගත් එකක් තමයි පොත කියන්නේ. ඒවැ එකතුවක්. එතකොට මේ එන එන මේ ආය මේ එන ඇස කන දිවනාසය කය ඇස කන දිවනාසය කය කියන පංචායතනෙන් එන ඒ ඒ එන ඒ ප්‍රසාදයේ තුල එකට හදාගත් එකයි මනෝවිඤ්ඤාණයෙන් පොත කියලා මොහොතෙම ගන්න එක. ඒක හැදෙන හැටි අපි කජ්ජනීය සූත්‍රවල අපි අපි කජ්ජනීය වර්ගය තුළ ස්කන්ධ වර්ගය තුළ දිගින් දිගට පැහැදිලි කරා. එතකොට අபிසංකරණය තුළ රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති මේ විදිහට අපි පැහැදිලි කරා. දැන් අපි පැහැදිලි කරන්න යන්නේ මෙන්න මෙතන තියෙන සිද්ධියම ඒ කියන්නේ දැන් අපි දන්නවා ඔබ කේවට්ට සූත්‍රයට ගියොත් අපට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභසුභ එත්ත නාමංච රූපංච එසේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේසං උපරොජ්ජති කියපු තැන. එතකොට අපි ගත්ත මේ මේ කියන්නේ යථාභූත ඥානයෙන් දකින්නවා කියන තැන, ඒ යථාභූත ඥානයෙන් දැකලා මේන අරමුණ ඒ මොහොතේම මිදෙනවා කියන තැන. ඒකයි යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් නිසා මේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි අන්නේ ආරකාන්ත සීලේ ස්කන්ධයේ උදේවේ දකින්න සීලේ ඒ කියන්නේ උපාදානස්කන්ධයේ මිදෙන සීලේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියප එක සරලව කියනවනම් එතකොට එතනදී මොකද වෙන්නේ අපි දකිනවා මේ එන දැන් පොත දකින්න සිත අපි උපමාවක් ගත්තොත් ඒ එන මොහොතේම පොත බාහිර හම්බ වෙන්නේ හැබැයි පොත සිතෙත් පොත කියලා දෙයක් නැහැ එතකොට අජ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදෙනවා එතකොට යෝබාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. එතකොට අජ්‍යත බහිද්දා කියන යෝ උබ අන්ත දෙකෙන් මිදුණු තැන මැදක් නැති වෙනවා ගැට ගැහෙන. යෝබාන්තේ නාම රූප දෙකෙන් මිදෙන තැන. එතකොට කොතනින්ද ගැට ගැහින්නේ? නාම රූප දෙක උපරුජ්ජණය වුණු තැන ගැට ගැහෙන්න තැනක් නැති වෙනවා. යෝබ්බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ අනෝ මහා පුරුෂයා. සේද සිම්බනි මජ්ජගා මැදක් හම් වෙන්නේ ගැට ගැහෙන්නේ. මෙන්න මෙතනින් අපිට පැහැදිලි වෙනවා විඥානය කියන්නේ මේ මජ්ජේ ඥානං කියපු තැන. නාම රූප දෙක එකට එකතු වෙනුත් එතන විඥානයක් අන්න පනවනවා. අන්න දෙයක් කියලා ගන්නවා. අපිට මේ පේන්නේ පොත. ආ අර තියෙන්නේ කියලා එළියෙන් අල්ලගන්නේ. මෙතනින් හදාගත්ත නාමයෙන් හදාගත්ත එකම නාමීය රූපේ එළියේ කියලා ගත් එකයි අන්න අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකක් වෙනලා ඒ දෙකෙන්ම මිදුනොත් බාහිර ඒක දකින්න. අන්න බාහිර අපි මේ හිතින් හදාගත්ත දේ බාහිර තියෙන දේ නෙමෙයි ඒක මේ අපි ශබ්ද වර්ණ එකතු කරගත්ත සංකාරයක් නිසා අදාගත්ත උපාදාය රූපයක් බාහිර නැති බව දකින තැන අන්න බාහිරින් පොත හම්බ වෙන්නේ නැහැ. අන්න යථාභූත සත්‍ය දකිනවා කියපු කාරණේ. සත්‍ය ඥානෙ. එතකොට එතනදී බාහිරෙන් මිදිලා. දැන් බාහිරෙන් පොත හම්බ වෙන්නේ නැහැ. හැබැයි සිතෙත් පොතක් කියලා දෙයක් නැහැ. අන්න දෙපැත්තෙම මිදෙනවා. අන්න යෝබා අන්ත දෙකෙන් මිදෙනවා. අන්න මජ්ජේ ඥාන. අන්න එතන මැදක් හම්බ වෙන්නේ නැහැ ගැටගාන. එතකොට මැද හම්බ වෙන්නේ නැහැ කියන්නේ විඥානං අනිදස්සනයි. විඥානයේ අනිදස්සන කියන්නේ පතිත වෙන විඥාණයට පතිත වෙන තැනක් නැහැ. ඇයි දැන් පොත කොහෙවත් හම් වෙන්නේ නැහැ. අන නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි. දැන් මේක ශුන්්‍යතයි අනිමිත්තයි නිමිත්තම් වෙන්නේ. අප්‍රණීතයි ශුන්්‍යතයි. අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියටපත් වෙනවා. චිත්ත විමුක්තිය සිද්ධ වෙනවා. අන්න මේ මොහොතේන අරමුණෙන්ම සත්‍ය දැකලා මිදෙන තැනයි චිත්ත විමුක්තිය සිද්ධ වෙන්නේ. අන්න විඥානය අනිදස්සනයි. අපපටිතිතයි පතිත වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? විඥානය අනිදස්සනයි කියන්නේ අනන්තය දක්වා යන ආලෝකයේ අර ටෝච් එක රැට අහසට ගැව්වාගේ පතිත වෙන්නේ නැත්තම් කොහෙවත් අන්න එතනයි තියෙන්නේ අපි කිව්වේ නාම රූප දෙකෙන් මිදෙන තැන ආර්ය භූමිය. අන්න නාම දැන් මේ මොහොතේ මේ සිත මිදෙනවා. සිත විමුක්තියට එනවා. අන්න එතනයි ආර්ය භූමිය පෙන්වුවේ. අන්න අපි ලෞකික භූමිය ඒ කියන්නේ සිතුවිලි ඇත්ත කරගත්ත තැන. අන සිතුවිලි මිදෙන තැන ආර්ය භූමිය. එතකොට මේ ලෝකෝත්තර භූමියත් අන්න ආර්ය භූම දැන් අපි දකිනවා මේ භූමි දෙක. එතකොට ආර්ය භූමියත් ලෞකික භූමියත්. එතකොට අපිට දැන් සිතුවිලි ඇත්ත කරගත්තේ නැති තැනයි සත්‍ය දකින්නේ කියලා අපි කිව්වා. සිතුවිලි මිදෙන තැන. මෙන්න මේ කියන තැන. එතකොට මෙන්න මෙතන මේ විඥානේ බැසගත්තොත් මොකද වෙන්නේ? එතන ආත්ම කතාවක් තියෙනවා. පොතක් තියෙනවා. හැබැයි විඥානේ බැසගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ආත්ම කතාවක් නැහැ. පොතක් නැහැ. එතකොට ඒකම නේද? එතකොට විඥානේ බැසගෙන දැන් අපිට සමහරලාට දැන් ප්‍රායෝගිකව හිත සාමාන්‍ය මේ මගේ අනා අපිටම කියන දේ තමයි ඔබටත් ඇහෙන්නේ නැති. ඒකේ සත්‍යයක්. ඒ කියන්නේ මාර්ග තුල කටයුතු කරනකොට යෝගාවචරයක් විදිහට මුල් අවස්ථාවේදී මේ එන අරමුණ ඒ බාහිරට යනවා. හැබැයි ටිකක් වෙලා යනකොට ඒ ඒ එතනම ඒ ඒ කියන්නේ ඒ ටිකක් වෙලා යනකොට අර මුල් අවස්ථාවේදී එකපාරටම පේන්නේ නැති නිසා බාහිරට ගිය බවට සිහියක් ඇති වෙනවා. ඒ මුල් අවස්ථාවේදී සිහිය නැතුව. එතකොට ආයිමත් එතකොට විඥානේ බැස ගන්නෑ. ඇයි විඥානේ මුලින් බැස ගත්තා. එතකොට බාහිරට ගියා. හැබැයි සිහිය එළඹුණා මොකද වෙන්නේ? විඥානේ නැවත බැස ගන්න නැති වෙනවා. අන්න බාහිර නැවත ඇත්ත වෙන්නේ අන්න එතන බාහිර මිදෙන අන්න එතන විඥානේ බැසගත්තේ නැත්නම් නාම රූප වලට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. ඒ කියන්නේ බාහිර පොතක් හම් වෙන්නේ අන්න විඥානේ බැසගත්තේ නැත්නම් නාම රූප ප්‍රතිෂ්ඨාවක් සිද්ධ වෙන්නේ නැහැ. පොතක් බාහිර හම් වෙන්නේ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. විඥානේ බැසගෙන ඊට පස්සේ නැවතත් අර සිහි එළබගත්තට පස්සේ විඥානේ නැවතත් අනිදස්සන වෙනවා. එතකොටත් ලෝකයක් හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ප්‍රායෝගිකව තමයි මේක අත්දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ සිත එන සිත දැක්කොත් මිදෙනවා. එතකොට ඒ සිතින් මිදීමක් තියෙනවා. හැබැයි ඒක සිත ඒ මොහොතේම දැක්කේ නැත්නම් පස්සේ දකිනවා. හැබැයි එතකොට විඥානේ ඒ දැන් අපි තුමු දැන් මේ මොහොතේම දකින්නේ ඊට ඊට මේ පැත්ත බලනකොට අයිගව සිත දකිනකොට මේක දකිනවා. ආ මේ සිත බැස් මේ බාහිරට ගියා කියලා. අන්න එතකොට ප්‍රමාදයි. නමුත් එතකොට හැබැයි දැකීම තුළ එතනත් නැවත අපපටිතිත වෙනවා. ඒ කියන්නේ ඒ හටගත්ත දේත් නැවත නාම රූපේ එකතු වෙන්න ප්‍රතිෂ්ඨාව සිද්ධ වෙන්න විඥානය අනිදස්සන වෙනවා. එතකොට හැබැයි අපි හිතමු දැන් බාහිර පතිත වෙලා සාමාන්‍යයෙන් අර එතන බාහිර දැන් මේ කියන අවස්ථාව බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහනිදාන සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙයි. මේක සාමාන්‍ය මේ ස්වභාවය තමයි මෞකුස තුල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මේ විඥානේ මෙතන සිද්ධ වෙන ස්වභාවයමයි. මේ මොහොතේ ඔබ ඔබ ඔබ මේ මොහොතේ මේ ධර්මයේ දකිනකොට අපි කොහොම මේ ක්ෂණික සිතක උදේවැය දකින්න කියලා. හේතුඵල ධහම තුල මේ මේ හේතු නිසා සකස් වෙන හේතු නැතකොට නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. යේ ධම්මා හේතුබ්බගව තේසං හේතුන් තදයි තථාගතයන් වහන්සේ හේතුඵල ධහම දහමක් දේශනා කරයි. එතකොට මේ ආලෝකයේ තියෙනකොට මේ පොත කියන එක පේනවා. ආලෝකේ නැති වෙනකොට නෑ. හැබැයි මෙතන පොත කියන එක හැදෙන තැන යථාභූත ඥානයත් එහෙමයි. විඥානයේ එතන අනුසෝතේ නම් සාමාන්‍යයෙන් බාහිර ඇත්තවීම. හැබැයි පටිසෝතේ කියන්නේ ධර්මයේ දකින්න කෙනා සත්‍ය දකින්න කෙනා බාහිර ඇත්ත නොවීම. එතකොට විඥානේ පතිත වෙන්නේ නැති එක. මෙතනත් සිද්ධ වෙනවා. හැබැයි ඒක මෞකුසෙත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතනත් දැනෙන ස්වභාවය සෛලවල ස්වභාවය වෙනුයි සකස් වෙන්නේ. ඒ කියන්නේ නාම රූප ස්වභාවය. හැබැයි එතන නාම රූප ස්වභාවය එතනමයි විඥානයේ ස්වභාවය. මේක හරි මේක ඒකයි කිව්වෝ මේ මේක මේක ඔක්කාන්ති ගබ්බන්ති ගබ්බසෙයියෙන් කියන්නේ හේතුව ඒකයි. ඒ කියන්නේ දැන් සෛල හැදෙනකොට එතනම දැනෙන ස්වභාවය ඒකමයි විඥානේ. දැන් නාම රූප එතනම එතනම විඥානේ. හැබැයි මෙතනදී පටලව ගන්න එපා. මෙතන ස්කන්ධ අවස්ථාව විතරයි. ප්‍රභාස්වර සිත. ඒ කියන්නේ අපි මේ කතා කරන කෙලෙස් පනවන්න බෑ. එහෙම දෙයක් නැහැ. නමුත් එතනම ස්කන්ධ සකස් වෙලා එතනමයි විඥානේ එතනම ස්කන්ධ සකස් වුනේ නැත්නම් විඥානේ නැහැ. ඔය කියන එක මෙතනත් සිද්ධ වෙනවා. මෙතනත් දැන් මේ එන ආලෝක හැඩතලත් එක්ක මෙතනම විඥානේ බැස ගන්න මෙතනම ඒ ඒ සත්‍ය දැකීම තුළ සිද්ධ වෙන්නේ විඥානේ බැස ගන්න නැතිකම. එතකොට මෙතනම මේ මේ මේ මේ මේ දේ සිද්ධ වෙනවා. හැබැයි ඒකම තමයි අතන මෞකුස තුලත් සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් මෙන්න මේම මේක බොහොම ගැඹුරු පැහැදිලි කිරීමක්. හැබැයි ප්‍රායෝගිකව මේක හොඳට දකින්න ලැබෙනවා. මේක අපි සූත්‍රයෙන් දැන් මේ පෙන්නන්නේ. මේ සූත්‍රේ පැහැදිලි කරන කාරණාවත් එතනම තියෙනවා. මේක අපිට සිරසල්ලන කොටත් ඒ ඒරියල් එකේ සිද්ධ වෙන්නේ ඕකමයි. ඒ කියන්නේ එතනම මේ අංශු සකස් වෙලා එතනම තමයි ෆ්‍රීකවන්ස් එක සිද්ධ වෙන්නේ. හැබැයි එතනමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. කොහෙ ඉඳලත් එන එකකුත් නෙමෙයි. එතනමයි සිද්ධ වෙන්නේ. එතනම අංශ සකස් වීම සිද්ධ වෙන්නේ. මේකත් මෙන්න මේ කොහෙවත් යනව නෙමෙයි. දැන් මෙතනින් හුස්ම ගියොත් එහෙම අපි හිතමු ඔබගේ හුස්ම යනවා. එතකොට ඔබගේ මේ මේ සිත මෙතනින් නිරුද්ධයි. එතකොට මෙතනම මෙතනින්ම නිරුද්ධයි. අපි කිව්වා මෙන්න මේ ස්වභාවය තමයි අපි කිව්වේ අර ෆ්‍රීකවන්සි එකේ ස්වභාවය තියෙනවා කියලා. හැබැයි මෙතන මෙතන තියෙන අංශු මෙතනම නිරුද්ධයි. මෙතනින් මෙතනින් මේ මේ කෙනා මෙතන යන හුස්ම ගියාට පස්සේ මේ කෙනා ඉපදෙනවා කියලා කියන්න බෑ. මේ කෙනා ගිහිල්ලා ඉපදෙනවා කියලා කියන්න බෑ. මේ කෙනා මෙහෙම මේ මේ මරණින් මත් යන විඥානක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. ඒකයි සාතිය පුත්‍ර ඔය කේවට භික්ෂුවට කියන්නේ ඒක වැරදි කියලා. මරණින් මත්තේ යන විඥානයක් ගැන දේශනා කරන්නේ නැහැ මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරන්න හේතුව. ඒ කියන්නේ මෙතනම මෙතනම හුස්ම ගියා මෙතනම නිරුද්ධයි. හැබැයි තව තැනක අපිටම තිරියන් සතෙක්ගේ කලලේ එතන එතන සකස් වෙන එක. එතන සෛල එතන අන්සෛල සකස් වෙන්නේ. එතනම විඥානයේ දැනීම් ස්වභාවය එතනමයි. එතනම සකස් වෙන එක. එතකොට මෙතන තියෙන ගියා කියන්න බෑ. එතන සකස් වෙන එක එතන සකස්මක්. මෙතන සකස් වෙන එක මෙතන සකස්මක්. හැබැයි මෙතනින් නොගියා කියන්නත් බෑ, ගියා කියන්නත් බෑ. ඒ කියන්නේ මෙතනින් කවුරුත් යනවත් නෙමෙයි. මේකේ නා මෙතන නැවත උපදිනව නෙමෙයි. හැබැයි මෙතන දෘෂ්ටිය තුලයි අර චුම්බක ශක්තිය වගේ අර ශක්ති ස්වභාවය ගැන අපි කතා කරා. ඒක විඥානේ නෙමෙයි. ඒක පටලව ගන්න එපා. ඒ ස්වභාවයක් ඒ ස්වභාවයේ විඥානේ නෙමෙයි. ඒක මෙතනින් යන විඥානයක් නෙමෙයි. මේ විඥානේ මෙතනම ඉපද නිරුද්ධ වෙනවා. විඥානේ එතන එතන ඉපද නිරුද්ධ වෙනවා. පවතින විඥානයක් නැහැ. කොතනකවත් නැහැ. ඒක දැකීමයි අර දෘෂ්ටියේ මිදෙන තැන. දෘෂ්ටිය තුල තමයි ලෝකයක් තියෙනවා කියලා ගත්ත තැන තමයි අර අර ශේෂයේ තියෙන්නේ. ඒ කියන්නේ අර අපි කිව්වේ ආරෝපණය, ආත්මීය ආරෝපණය. අපි කිව්වේ චිත්ත ආරෝපණය. එතකොට එතනයි තියෙන්නේ දෘෂ්ටිය. බාහිර ලෝකයක් තියෙනවා, ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, ඔක්කොම තියෙනවා. තියෙනවා කියන දේ බැඳීමක් තියෙනවා, ශක්තියක් තියෙනවා. අනේ ශක්ති ස්වභාවයක් එතන තියෙනවා. තියෙනවා කියන දෘෂ්ටිය තුලයි තියෙන්නේ. හැබැයි මෙතන මේ මේ මේ විඥානය මෙතන මේ දැනෙන ස්වභාවය මෙතනම නිරුද්ධ වෙන ස්වභාවය ඒක සම්බන්ධයක් නැහැ. එතකොට මේ දෘෂ්ටිය තුලයි සකස්මක් ෆ්‍රීකවන්ස් එකක් අර සිරසල්ලනවා වගේ තියෙන. තරංග සිස්ටම් එකක ස්වභාවය. තරංග සිස්ටම් එකේ ස්වභාවය හොඳට දන්න කෙනා දන්නෝ මේ කියන කතාව. ඒ කියන්නේ මෙතන මුකුත් යනව නෙමෙයි. එතන එතන අංශු සකස් වෙන කතාවක් තරංග කතාවේ තියෙන. තරංග කතාවේ එකම අංශුව කොහෙවත් යන්නේ නැහැ. අපි උපමාවක් ගත්තොත් දැන් අපි මිට කලින් දේශනා කළා තියෙනවා වතුරට ගලක් දැම්මොත් ස්විම් පූල් එකකට පැන්නොත් මැද්දේ තියෙන ජලාංශු යන්නේ නැහැ. එතන එතන වලලු හැදෙනවා. කෙරෝලේ තියෙන ජලාංශු ඉස්සිලා පාත් වෙලා වදින්නේ බිත්තියේ. මේක ජලබඳුනට ගලක් දැම්මත් එහෙමයි. මැද්දේ තියෙන ජලාංශු යන්නේ නැහැ. එතන එතන ඉස්සිලා කෙරෝලේ තියෙන ජලාංශු ඉස්සිලා වදින්නේ. මෙන්න මේ මෙතන විඥානයේ මෙතනම ඉපිද නිරුද්ධ වෙන එක කොහෙවත් යනව නෙමෙයි. මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වීම සිද්ධ. එතන එතන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි මේ විඥානයේ ස්වභාවය. ඒ මොකද ඒක දැනෙන ස්වභාවයක් විතරයි. එහෙම විඥානය කියලා දෙයක් කොහෙවත් නැහැ. විඥානය කියන්නේ මේ මෙතනම මේ නාම රූප මෙතනම මේ මේ ප්‍රසාද වීම තුළ මෙතනම සිද්ධ වෙන සිද්ධියක්. එතන විඥානය ඒකමයි දැන් මෙතන වේදනා සංඥා සංකාර විඥාන වෙන් කරන්න බෑ. ස්කන්ධය කියන එක වෙන් කරන්න බෑ. මොකද මේ වේදනාව ඒකමයි සංඥාව ඒකමයි සංඛාරා ඒකමයි විඥාන. විඥානය කියන්නේ සංඛාරමයි සංඥාමයි පැත්තකින්. මේව එකකටයක් වෙන් කරන්න බෑ. එතකොට එතනම දැනෙන ස්වභාවයයි මේ කියන්නේ. මෙතන දැන් එන්නේ ආලෝක ඇඩතලට මෙතන පොත කියලා දැන්න ස්වභාවය. මේක අපි දීර්ඝ පැහැදිලි කරලා තියෙනවා. මේ ඊටාම ගැඹුරු තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේකම තමයි මෞකුසෙත් තිද්ද වෙන්නේ. මෞකුසෙ එතන සෛලවල එතනම දැනෙන ස්වභාවය. ඒක අපිට මේ ඔය ස්කෑන් මැෂින් එකෙන් අපි අර දරුවෙක් පිළිසිඳ දැන් මෞකුස තුල අපි බලනවානේ. අර දැන් ගොඩක් අම්මලා දන්නවා දරුවෙක් හම්බ වෙනකොට ඒ දරුවා කුස තුල කොහොමද කියලා වෛද්‍යවරු නිරීක්ෂණය කරනවා ස්කෑන් යන්ත්‍රයෙන්. එතකොට ඒ දරුවා ඒ ඒ කැරකෙන ස්වභාවය ස්වභාව, දරුවා දඟලන ස්වභාව සේරම ස්කෑන් යන්ත්‍රයට අසු වෙනවා. එතන විඥාන ස්වභාව එතනම සකස් වෙන එකක් කියලායි මේ කියන්නේ. කොහෙවත් යන්නේ එකක් මේ කතාවේ නැහැ. එතන මෙතන ෆ්‍රීකවන්ස් කතාව වෙනම කතාවක්. ඒක තරංග සිස්ටම් එකෙන්ම දකින්න. අපි ඒක තවත් ඉස්සරහට තවත් ගැඹුරු පැහැදිලි කිරීමකට යනවා. දැනට ඔබ මෙතන විඥාන කතාව පැහැදිලි කරගන්න. ඒ කියන්නේ මෙතන කවුරුත් යන එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන එතනම සකස් වෙන දේ දකින්න. එතනම විඥානේ සකස් වෙනවා. එතන අර සාසවි ස්වභාවයේ ඒ ෆ්‍රීකවන්ස් ස්වභාවය වෙනම එකක්. ඒක මෙතන සම්බන්ධයක් නැහැ. මෙතන මෙතන දැන් මෙතන හුස්ම ගියාට පස්සේ මෙතන විඥානේ නිරුද්ධයි. මෙතන හටගත්ත විඥානේ එතනම නිරුද්ධයි. ඒතර මෙතනින් කවුරුත් යනවා කියලා කතාවක් නැහැ. මේ විඥානේ සකස් වෙන එකක් නෙමෙයි. තව තැනක එතන තියෙන සෛල ස්වභාවයට එතන විඥානේ සකස් වෙන එක එතන ස්වභාවයක්. ඒක මෙතන ස්වභාවයයි එතන ස්වභාවයයි ස්වභාව දෙකක්. මෙතනින් කවුරුත් ගියා කියලා ගන්න බෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසායි ගන්න බෑ. මේක ඇවිල්ලා වෙනම වෙනම වෙනම පරයයක් මේක පැහැදිලි කරන්න තියෙනවා. මේ මුළු මුළු ස්වභාවයේම එකම ස්වභාවයක් කියන එක. ඒ කියන්නේ මුළු විශ්වයේම මුළු මේ කතාව ඔක්කොම ගත්තොත් මේ සම්පූර්ණම සිරස කොහොමද එන්නේ කියන කතාව දන්න කෙනාට මේ කතාව තේරෙනවා. මේක කොහෙවත් තියෙන එකක් එන එකක් නෙමෙයි එතන එතන තරංග සිස්ටම් එක කියන්නේ එතන එතන මුළු පෘථුවේම චුම්බක ශක්තිය ගත්තත් ආලෝකය ගත්තත් ශබ්දය ගත්තත් විදුලිය ගත්තත් ඕනම ශක්ති ස්වභාවය එතන එතන සකස් වෙන එකක් මිසක් කොහෙවත් යන එකක් නැහැ ඒතර ඒක හොඳටම දන්නවා මේ විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙන අය. ඔය ක්වොන්ටම් න්‍යාය ගැන කියවන ගොඩක් අයට ඒවා දන්න දන්නේ නැති කමට මේ ධර්මයේවත් අවබෝධ කරගන්න ඒ ධර්මයට ගලපන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව මේ යෝභාන්තයේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්රුහි මහපුරුෂෝ සේදසිම්බනි මජ්ජගා කිව්වේ ක්වොන්ටම් න්‍යාය. ක්වොන්ටම් න්‍යාය කියන්නේ දැන් ওই විද්‍යාඥයෝ භාවිතා කරන්නේ ඔය නොබෙල් තෑගීම අරන් තියෙන්නේ මේ ආසියාවේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. ඒක තමයි ශක්තියක් ජෙනරේට් වෙන්නේ නොගලපෙන අන්ත දෙකක් ඒකට මැද්දේ තියෙන ශක්ති ස්වභාවයක් කියලා. ඕකම තමයි මේ මේ හැම දෙයකම තියෙන්නේ. මේ පදාර්ථයක් හැදුනත්, සෛලයක් හැදුනත්, මේ පටකයක් හැදුනත්, ගහක් හැදුනත්, පොලොවක් හැදුනත්, ඒ විතරක් නෙමෙයි ආලෝකයක් ගත්තත්, ශබ්දයක් ගත්තත්, වර්ණයක් ගත්තත්, ඒ පටවියාපෝ තේජෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්දාෂ්ටකයේම තියෙන මේ ස්වභාවය. ඒවා අපි අභිඥා දේශනාවල වෙනම පැහැදිලි කරා. සුද්දාෂ්ටකයේ කොහොමද මේකේ කතාව කියලා. එතකොට මේ සේරම සේරම විපරිණාමයක් තුලයි තියෙන්නේ. ඒ විපරිණාමය ඊටාම ගැඹුරු කතාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු පෘථුවියම ස්වභාවය එකයි. ඒ කියන්නේ වේග රූපයක්, ඕජා රූපයක් එක්කලා තියෙන්නේ. ඒකයි අපි කිව්වා පටිසෝතේ, අනුසෝතේ, ඒකයි අපි කිව්වා සෝපටිසේස නිබ්බාන, අනුපටිසේස නිබ්බාන. ඒකයි අපි කිව්වා මේ කතා කරන හැමතැනම සෝතාපන්න වෙනවා. මේ හැමතැනම සෝතේ සෝතේ කියන්නේ ඒකයි. මේක වේගයට සකස් වෙන්නේ. අපි සිතත් සකස් වෙන වේග සිත කියලා දෙයක් ඔයවත් නැහැ. විඥානය කියලා දෙයක්වත් හම්බ වෙන්නේ එතන සකස් වෙන නැති වෙන ස්වභාවයක්. මේක අපිට දකින්න නුවණක් තියෙන්න මෙතන කිසිම දෙයක් පවතින නැහැ. ඒකයි තිතත්ත අන්න තත්තම් පඤ්ඤායත කියන්නේ. තිතත්ත අන්න තත්ත්වයක් කියන්නේ තිතියක් නැහැ කියන එකයි. උපාද පඤ්ඤායත වයෝ පඤ්ඤායත තිතත්ත අන්න තත්තම් පඤ්ඤායත. ඉතින් මෙන්න මේ ස්වභාවය අවබෝධයක් තියෙන කෙනාට දන්නවා කලලය තුල සිද්ධ වෙන්නේ එතනම සෛල වේදනය තුල එතනම විඥානය දැනීම. ඒක ඒක ඒ විඥානය නාම රූප නැති විඥානයක් නැහැ. විඥානයක් නැති නාම රූපත් නැහැ. ඒකට හේතුව මේ එකටමයි සිද්ධ වෙන්නේ. මේක වෙන් කරන්න බෑ. මේ විඥානය වෙනයි නාම රූප වෙන එහෙම එකක් නැහැ. මෙතන එතනම සෛලයේද එතනම දැන ස්වභාවය එතන මේ ස්වභාවයට සකස් වෙන්නේ. ඔබ හිතන ආත්ම කතාව නෙමෙයි මේ තියෙන්නේ. ඊට වැඩිය ගැඹුරු පරයක්. මෙතන තියෙන්නේ බොළඳ මනසකට මේ දහම අහුවෙන්නේ නැත්තේ ඒකයි. මේක ප්‍රඥාවන්තයාට අසු වෙන දහමක්. හැබැයි මේක ඔබ තව ටිකක් නුවණ පෑදගත්තොත් ඔබගෙට මේ දහම අවබෝධ වෙනවා. මේක ඔබ හොඳින් කියන දේ හොඳින් නිරීක්ෂණය කරොත්, හොඳින් අධ්‍යයනය කරොත්, හොඳින් මෙනෙහි කරොත් ඔබට මේ හැම දෙයක්ම හොඳ ටිකෙන් ටික ටිකෙන් ටික අවබෝධයටපත් වේවි. හැබැයි නිවන් මාර්ගට මේ සේරම අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි අවශ්‍ය නොවෙනවා කියන්නත් බෑ. මොකද මේ සියල්ල පිරිසුදු නැත්තම් විචිකිච්ඡාවක් තියෙනවා. එතකොට ඒ කෙනාට ඒ මග පැහැදිලි නෑ. හැබැයි අපි ඔබට ඉදිරිපත් කරන මේ හැම දෙයක්ම මනාකොට අගමුල මැද අපිට පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. අපිට කියන්න හැකියාවක් තියෙනවා. ඒකයි අපි මේ මේ මහා නිධාන සූත්‍රයේට මෙතන මේ ගොඩක් අය හිර වෙලා ඉන්න තැන මේ බාල බොලඳ පටු තැනකින් දැකලයි මේ හිර වෙලා